දේශනා කළේ මෙන්න මේ විදිහේ අනුශාසනාවක් සරුවත්යන් වහන්සේ අපට ඉගෙනුවා. ඒකයි සත්තා දේව මනුස්සානං කියලා අපි හඳුන්වන්නේ. එවැනි ගුණයක් ඇති උත්තමයන් වහන්සේ නමක්ගේ යම්කිසි ධර්ම අවවාද අනුශාසනාවක් අපි ශ්‍රවණය කරනවා නම් ඊ타මත්ම ගෞරවයෙන් භක්තියෙන් යුක්තව ධර්ම ශ්‍රවණය කරන ඒට අනුව තමන්ගේ ජීවිතය සපවත් කරගෙන දෙව් මිනිස් දෙක කෙලවර ලෝකෝත්තර සනසිල්ලෙන් නිවන් අවබෝධ කරගන්න අපට මේ කුසලය පිහිට වේවා උපකාර වේවා කියන චේතනාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙමු. දැන් අද මේ අවස්ථාවේ අපි මාත්‍රිකා වශයෙන් තබා ගත්තේ සරුවඥන් වහන්සේ පහදා වදාළ වටිනා භාවනාමය අරමුණක් සම්බන්ධව පටිසම්භිනා මග්ගපාළියේහි සඳහන් වෙන ආනාපාන සති භාවනාව පිළිබඳව කෙටි අනුශාසනාවකට සෝදානම් වෙමින් මේ සම්දනාගේම අර්ථ සිද්ධිය සඳහා තමන්ගේ මනස සකස් කර ගැනීමට හේතු වෙන ආවාද අනුශාසනාවක් වශයෙන් දැන් මේ අවස්ථාවේ අපි කාල වේලාව අනුව ඒ පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ සෑම කෙනෙක්ම බෞද්ධයන් වශයෙන් අපි කුසල් අරමුණක් මුදුන්පත් කරගෙන සිතේ තැම්පත්කමක් ඇති කර ගන්නවන් ගන්න උත්සාහ දරනවා නම් ඒ වගේම ඒ සිතේ ඇතිවෙන අසහනකාරී ස්වභාවයෙන් මිදෙන සහනකාරී ස්වභාවයෙන් ඇත්ත ඇති සැටියෙන් දකින නුවණක් පහළ කරගෙන සියලු ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට හරවලා මානසික සුවයක් ලබනද මෙලොව වශයෙන් අපට වාසනා ශක්තිය උදා කරගන්න සූදානම් වෙනවනම් මෙන්න මේ මානසිකාරය අපට ප්‍රයෝජනවත් වෙනවා ආනාපාන සති මානසිකාරය ඊ타ත්ම ශ්‍රේෂ්ඨදායි අරමුණක් ඇටියටයි සරුවත්යන් වහන්සේලාම දේශනා කළන්නේ සියලුම බුද්ධ ශාසනවල සියලුම බෝසතාණන් වහන්සේලා පාරමී ශක්තිය මුදුන්පත් කරගෙන ධම්මදිව බුද්ධගය ආශුද්ධ භූමියේදී සපරිවාර මාන පරාජය කොට ලෞතර බුද්ධත්වයේ ලබන්නේ මේ ආනාපාන සති භාවනාව පාදක කරගෙනයි. ඒ නිසා මේකට කියනවා මහා පුරිසෝත්තමයන් වහන්සේලා අනුගමනය කරන භාවනා මනස්කාරයක් කියලා. මහා පුරිසෝත්තමයන් වහන්සේලා කියලා කියන්නේ නියත විවරණ ලබාගත් මහා ഘോഷතාණන් වහන්සේලා ඉතින් මේ ഘോഷතාණන් වහන්සේලා සසර ගමනේදී මෙන්න මේ අරමුණ පිළිබඳව නුවණින් සිහිපත් කරමින් ලෞකික ජීවිතයක් සපවත් කරගන්න ආකාරයෙන් ලෝකෝත්තර ජීවිතයකට පත්වීමේ හේතු සම්පත් උදා කරගන්න ආකාරයෙන් තමන්ගේ ජීවිතයට මේ කුසල් අරමුණ පුරු කරගෙන යනවා මේක ඊටාත්ම ප්‍රණීත උතුම් කුසල අරමුණක් හැටියට ධර්මයේ සඳහන් කරන්නේ කාටවත් අපේ භාවයකට පත් වෙන්නේ නැති අරමුණක් තමයි මේ ආනාපාන සති මනසිකාරය. ඒකයි භාග්‍යතුන් වහන්සේ පෙන්눔 කළේ කරන්න කරන්න ප්‍රණීත භවට පත් වෙනවා. ශාන්ත භවට පත් වෙනවා. Tamanගේ මනසක් ශාන්ත භවට පත් කරගන්න Tamanගේ මනස ප්‍රණීත භවට පත් කරගන්න පුළුවන් වෙනවා නම් මෙන්න මේ අරමුණ අපි පුරු කරන්න ඕන පුරුදු කරන්න ඕන මේක සිහිය වැඩෙන මානසිකාරයක් හැටියට භාග්‍යවතුන් වහන්සේ පෙන්눔 කළේ සිහිය ඇති කෙනාටයි මේ ආනාපාන සති මානසිකාරය කරන්න පුළුවන්නේ ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා අයන්තිකෝ භික්ඛවේ ආනාපාන සති මහණෙනි මේ ආනාපාන සතිය යම් අවස්ථාවකදී යම් කෙනෙක් වඩනවා නම් භාවිතෝ බහුලීකතෝ භාවිතා කරනවා නම් බහුලීකృత කරනවා නම් සන්තෝතේව පනීතෝච සාන්තද වෙනවා ප්‍රනීතද වෙනවා අසේතනකෝච යහපත් ප්‍රනීත අදහස් සිටින් හට ගන්නවා සුකෝච විහාරෝ සැප විහරණයෙන් වාසය කරන්න ලැබෙනවා උප්පන් නුප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ තානසෝ අන්තරදාපේති උපසමේති උපනුපන් අකුසල චේතනාවන් ඒ අවස්ථාවේදීම යටපත් බවට පත්කරන මානසික සුවයක් ලබනද මේ උතුම් කුසලය අපට පිහිට වෙනවා උපකාර වෙනවා කියන එක ධර්මයේ සඳහන් කරනවා එනිසා මෙවැනි මානසිකාරයක් අපි කරන අවස්ථාවේදී ඒ මානසිකාරය දෙආකාරයකින් සම්පූර්ණ කරන්න පුළුවන් මානසිකාරයක්. යුගනද්ද භාවනා අරමුණක්. යුගනද්ද භාවනා අරමුණක් කියන්නේ සමත විපස්සනා කියන මේ දෙකටම දෙක හා සමානව පිහිට වෙන අරමුණක් තමයි ආනාපාන සති මනසිකාරය. මේ ආනාපාන සති මනසිකාරය සමත වශයෙන් වඩලා හිතේ තැම්පත්කමක් ඇති කරගන්න පුළුවන් මනසිකාරයක්. විපස්සනා වශයෙන් වඩන කෙලෙස් සංසිඳවන නිවන් අවබෝධ කර ගැනීමට උපනිෂේ වෙන මානසිකාරයක් බවට පත් වෙනවා. එනිසා මේ මානසිකාරය ඊටාත්ම වැදගත් මානසිකාරයක් බවට පත් වෙනවා. මේ අරමුණ අපට ජීවිතාන්තයේ දක්වාම අපේ අපිට ඇති වෙන මානසිකාරයක්. ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාස අරමුණ සිහි කරගෙනයි අපි මේ අරමුණ වඩන්නේ. එතකොට අපි උත්පත්ති ලබාගත් අවස්ථාවේ අපට ඇතිවෙන මේ ආස්වාස ප්‍රාස්වාස අරමුණ ත්‍ෘතිය දක්වාම අපේ ශරීරයෙන් සිදුවෙන. ආස්වාස ප්‍රාස්වාස අරමුණ මරණය දක්වාම සිදුවෙන. එතකොට උපන්දා පටන් මරණය දක්වාම අපිට සිහි කළ යුතු මනසිකාරයක්. ඒකයි තා වැඩගත් වෙන්නේ. එතකොට මේ වාගේ මානසිකාරයක් අපි කරනකොට පළමුවෙන්ම බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රයේ සරණ ගෙහින් කර්ණඵල විශ්වාසයේ හිතේ ඇති කරගෙන ඒ වගේම නිවන් අරමුණු කරගෙන අපි මේ වාගේ මානසිකාරයක් ආරම්භ කරනවා. ඒ ආරම්භ කරනකොට අපි ලෞකික ජීවිතයකින් මේ ශක්තිය උපදවන්නත් ඕනේ. ඒ වගේම ලෝකෝත්තර පැත්තට නැවිලා නෙක්ඛම්මේට බරව පාරමී ශක්තියක් මුදුන්පත් කරගෙන ආකාරයෙන් සිදු කරගන්නත් පුළුවන්. මේ දෙආකාරයෙන්ම සිද්ධ කරගන්න ඕනේ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ඉද බික්කවේ බික්කෝ අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුන්‍යාගාරගතෝ වා මහණෙනි සසර බය දක්නා වූ වික්ෂුව ඒ කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සෙවණක් පිළිස. යම් අවස්ථාවකදී භාවනා ආරමුණක් වඩන්න කැමති වන්නේ නම් ඒ සෑම කෙනා විසින්ම අරණ්‍ය සේනාසනයකට හෝ දුක්ඛ මූල සේනාසනයකට හෝ ශුන්‍යාගාරයකට හෝ යායුතු තිබෙනවා කියලා සඳහන් කරනවා. නමුත් මේ තැන්වලටම ගිහිලා කරන්න කියලා අනිවාර්ය කරලා නැහැ. තමන්ගේ සිය නිවස්වල ඉඳගෙන මේ මානසිකාර්යය කරන්න පුළුවන්. ඒ වාගේ තැනකට ගියොත් පහසුවෙන් කරන්න පුළුවන් කිසිම බාධාවකින් තොරව ඒ අරමුණු අපිට මෙනෙහි කරන්න පුළුවන් වාසනා ගුණයක් තියෙනවා. අන්න ඒ විදිහේ වාසනා ගුණයක් උදා කරගෙන අපි කැමැත්තක් තියෙනවා නම් භාවනා මනසිකාරයකින් සිත තැම්පත් කරගන්න. භාවනා මනසිකාරයකින් සත්‍ය අවබෝධ කරගන්න. ඒ කැමැති වෙන සෑම දෙනා විසින්ම අනිවාර්යෙන් භාවනා මනසිකාරයක් Tamange මනසට ගුරු කරන්න ඕන. අන්නේ ගුරු කරන ආකාරය අනුව අපි නුවණින් බලමු. කොහොමද මේ ආනාපාන සතිය යුගනද්ද ක්‍රමයට ආස්වාස ප්‍රාස්වාස අරමුණ සමත විපස්සනා වශයෙන් වඩන්නේ කියලා. අර විදිහට භාවනාවට කැමැති කෙනෙක් ආස්වාස ප්‍රාස්වාස අරමුණේ සීය පිහිටවාගෙන මනසිකාරයේ බලාපොරොත්තු වෙනවා නම් අර විදිහේ ආරණ්‍ය සේනාසනයකට රුක්ක මූල සේනාසනයකට හෝ ශුන්‍යාගාරයකට හෝ එහෙම නැත්නම් තමන්ගේ සිය නිවස්වලදී මේ විදිහට රත්නත්‍රයේ සරණ ගිහින් බුදුන් වැඳලා තමන් භාවනාවට වාඩි වෙනවා. නිසීදති පල්ලංකං ආබුදිත්වා උදුම් කායම් පනිදාය පනිපුකං සතින් උපට්ඨපෙත්වා අපි වාඩි වෙනකොට උඩුකය කෙලින් තබාගෙන වාඩි වෙනවා. උඩුකය කෙලින් තබාගෙන වාඩි වෙන්නේ බද්ධ පරියන්කෙන් හෝ අද්ද පරියන්කෙන් අර්ධ පරියන්කෙන් වාඩි වෙන්නේ පාසිකා පිළිස බද්ධ පරියන්කෙන් වාඩි වෙන්නේ පාසක පිළිස මේ විදිහට වාඩි වුණොත් Tamanට පහසෙන් වැඩි වෙලාවක් ඉන්න පුළුවන් අනිත් එක දකින්න කෙනාට බොහෝම ප්‍රියජනක භාවයට පත් වෙන අරමුණක් තමයි භාවනා අරමුණක් භාවනා කරන හැම දිනාගේම වාඩි වෙන ඉරියව්ව ප්‍රසාද ජනක බවට පත් වෙන්නේ බද්ද පරියන්කෙන් හෝ අද්ද පරියන්කෙන් වාඩි වෙලා උඩුකය කෙලින් තබාගෙන දකින දකින කෙනාගේ සිතේ ප්‍රසාදයේ සතුට ඇතිවෙන විදියට වාඩි වෙලා මනසිකාර්ය කරනවන පුදුමාකාර ශක්තියක් ලැබෙනවා අපට අපටත් ශක්තියක් ලැබෙනවා ඒක දකින හැම දිනාටම කුසල් හිත් පහළ වෙනවා අර ඉරියව්ව දකිනකොට Tamanටත් හිතෙනවා අනේ මටත් මේ වාගේ ඉඳගෙන මගේ හිත සනසා ගන්න ශාසනයෙන් පිහිට ලබන්න බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයකින් මට මගේ සිත සනසා ගන්න මේ වාගේ ඉරියව්වක වාඩි වෙලා භාවනා කරන්න මටත් කුසල් හිතක් පහළ වෙනවා නම් කොච්චර හොඳද කියලා අර දකින දකින ප්‍රසාදයේ දක්වන ආකාරයෙන් ඒ වාඩි වෙලා ඉන්නකොට දකින්නකොට පුදුමාකාර සත්‍යයක් ලැබෙනවා සිය කැමැත්තක් දක්වනවා එහෙම නැත්නම් Tamanට පහසු ඉරියව්වක හිටියට වරදක් නැහැ. ඉතින් එහෙම වාඩි වෙන ආස්වාස ප්‍රාස්වාස ආරමුණේ සිහිය පිහිටවන්න අපි උත්සාහ දරනවා. එතකොට උඩුකය කෙලින් තබාගෙන වද්දපඩියන්කෙන් වාඩි වෙලා විශේෂදටි පල්ලංකම් ආභුජිත්වා උදුම් කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. ඊළඟට අපේ සිහිය පිහිටවන්නේ නාසිකා දොරටුවේ. නාසිකා දොරටුවේ සිහිය පිහිටවාගෙන අපි නුවණින් යුක්තව ඒ අරමුණු කෙරෙහි අවධානය යොමු කරනවා. අපේ සිත නාසිකාග්‍රේට යොමු කරගෙන ඊළඟට අපි සිහිය යොදනවා ආස්වාස ප්‍රාස්වාස අරමුණට. අපේ සිත නාසිකාග්‍රේ තියාගෙන අපි ආස්වාස ප්‍රාස්වාස වශයෙන් ඉහළ පහළ යන උෂ්ම රැල්ලට සිහිය යොදනවා. මේ සිහිය යොදනකොට ක්‍රම දෙකක් තියෙනවා. සමාධියට ඇති වෙන අයට සිහි කරන්නේ එක ක්‍රමයක් විපස්සනා වශයෙන් කරන අයට සිහි කරන්නේ තව ක්‍රමයක් ඒ කියන්නේ සංසිඳීමේ චේතනාවෙන් සිතේ tempatකම සමාධියක් උපදවා ගැනීමේ චේතනාවෙන් සමතයානික ක්‍රමයට භාවනාරුමුනේ සිහිය පිහිටවනවා නම් ආස්වාද ප්‍රාසාස් උස්ම රැල්ලේයි අපේ සිහිය පිහිටවන්නේ. ඒ කියන්නේ ගන්න හෙළන හුස්ම රැල්ල, ස්වභාවික හුස්ම රැල්ල. අපි ඒක අමුතුවෙන් ගන්නෙ නෑ. ඒ වගේම හිතලා ගන්නෙ නෑ. ස්වභාවික හුස්ම රැල්ලක් අපට වැටෙන්නේ. අපි කරන එකක් නෙමෙයි. මේක ස්වභාවයෙන් එන්නේ. මේ ස්වභාවයෙන් වැටෙන හුස්ම රැල්ලට අපේ සිහිය යොදාගෙන කාලය ගත කරනවා. එතකොට පුදුම සහනයක් පුදුම සතුටක් ඇති වෙනවා. අපේ සිත නොඑක ආකාර අරමුණු කරා දුවන සිතක් නෙ තියෙන්නේ. ලෝකේ පුරා දුවනවනේ. ඒ දුවන වාරයක් පාසාම සමහර වෙලාවට ලෝභය, දේශය, මෝහය, මානය වැනි අරමුණු වලට ගිහිල්ලා අපි පීඩා විඳින අවස්ථා තියෙනවා. එහෙම නැත්නම් අලෝභය, අදේශය, අමෝහය කියන කුසල මූල ධර්මයන් ඔස්සේ සිත දුවන කරපු පින්කම් ගැන සිහිපත් කරන තමන්ට ලොකු සහනයක් සතුටක් ලැබෙන අවස්ථා තියෙනවා අපේ සිත. මේ දෙආකාරයකින්ම පවතින ස්වභාවයක් අපේ సంతානයේ පවතින්නේ. ඒ පවතින අරමුණ වල අපි තේරුම නුවණින් දැනගෙන අපි සිහි කරන්න ඕනේ මේ වාගේ අරමුණකිනුත් අපි ඒ සහනය ලබන්න ඕනේ කියලා. හිතාගෙන ආස්වාස ප්‍රාස්වාස අරමුණේ සිහිය පිහිටවනවා. ඒ කියන්නේ සමත ක්‍රමයට හුස්ම රැල්ල සිහි කරමින් මනසිකාර්යය කරනවා. ඒ කියන්නේ ගන්න හෙලන හුස්ම රැල්ලක් වාසාම සිහියෙන්. ස්වභාවික හුස්ම රැල්ල. හුස්ම ඉහළට ගන්නකොට ඉහළට ගන්නවා කියලා හිතනවා. පහළට හෙලනකොට පහළට හෙලනවා කියලා හිතනවා. ස්වභාවික හුස්ම රැල්ල. එතකොට අපිට ඒ අරමුණෙහි සිහිය පිහිටවාගෙන මනසිකාරය හොඳට කරන්න පුළුවන් නම් ඒ හුස්ම රැල්ල අමතක වෙන්නේ නැතුව දිගටම මුදුන සහනයක් තියෙනවා. බාහිර ලෝකයේ සියලුම අරමුණු වලින් තමන්ගේ සිත වෙන් කර ගන්නවා. ගැඹුරට යනකොට තමන්ගේ කය කෙරෙහිවත් දැනීමක් ඇති වෙන ඇති නොවන හැටියට ඉස්මරැල්ලටම තමන්ගේ සිත යොමු වෙනවා. එතකොට කයත් නොදැනී මුල් ලෝකයේ තියෙන අරමුණුත් නොදැනී තමන්ගේ සිත ඒ වගේම සිහිය අර හුස්ම රැල්ල වෙත යොමු වෙනවා. යොමු වෙනකොට පුදුම සහනයක් පුදුම සතුටක්. ඒ අරමුණේම සිහිය පිහිටුවාගෙන මනසිකාරය ගන්න. සමහර වෙලාවට උස්ම දැල්ලා දැන්නට අපිට තියාගන්න බෑ. බාහිර අරමුණු වල දුවනවා. ඒ දුවන වෙලාවට අපි උස්ම දැල්ලා ගණන් කරන්න පුදු වෙන්න ඕනේ. එකයි කියලා ගණන් කරනවා. පහළට හෙලනකොට එකයි එකයි කියලා ගණන් කරනවා. දෙවෙනි උස්මේදී දෙකයි කියලා ගන්නවා. තුන්වෙනි උස්ම දැල්ලේදී තුනයි කියලා ගන්නවා. හතරවෙනි උස්ම දැල්ලේදී හතරයි කියලා ගන්නවා. මේ විදිහට උස්ම දැල්ලේ 8ක් හෝ 10ක් අපි ගණන් කරනවා. එහෙම ගණන් කර කර යනකොට වරදිනවා. වරදිනකොට ආයෙත් මුලට එන්න ඕනේ. ඒ වැරද්ද අපි පිළිගන්න ඕනේ. අමතක වෙච්ච එක පිළිගන්න ඕනේ. මට අමතක වුණා. ආයෙත් මම මුලට එන්න ඕනේ. කියන ආයෙත් මුලට ඇවිල්ලා ආයෙත් මුල ඉඳන් අපි ගණන් කරනවා. මේ විදිහට ගණන් වරදින්නේ නැති ආකාරයෙන් හුස්ම රැල්ල හොඳට සිහි කරන්න පුළුවන් නම් එහෙම සිහි කරගෙන යනකොට ඒ ගණන් කිරීම අත්හැරලා ආස්වාස ප්‍රාස්වාස අනුබන්ධන ක්‍රමයට ඉහළ පහළ යන උස්ම රැල්ලේ හොඳට සිහිය පිහිටවනවා. එහෙම පිහිටවාගෙන යනකොට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් උස්ම රැල්ලම සිහියට නැගෙනවා. උස්ම රැල්ල සිහියට නැගෙනවා උස්ම රැල්ල අමතක වෙන්නේ නැති ස්වභාවයකටපත් වෙනවා. පත් වෙනකොට ඒකම අරමුණු කරගෙන ටික වෙලාවක් අපි මනසිකාර කරනවා. එහෙම කරනකොට හුස්ම රැල්ලේ ස්වභාවික ශක්තිය අපට දැනෙන්න පටන් ගන්නවා. ඒ හුස්ම රැල්ලේ ස්වභාවයක් තියෙනවා. එක වෙලාවකට හුස්ම රැල්ල දික් වෙනවා. එක වෙලාවකට හුස්ම රැල්ල කෙටි වෙනවා. එක වෙලාවකට හුස්ම රැල්ල සියුම් වෙනවා. එක වෙලාවකට හුස්ම රැල්ල හොඳට ඕලාරික වශයෙන් නාස්පුඩු පිටෙන් එනවා. එක වෙලාවකට නොදනියම්. මෙන්න මේ ස්වභාවය උෂ්ම රැල්ලේ පවතිනවා. අන්න ඒ පවතිනකොට ඒවා නුවණින් අපි දැනගන්න ඕනේ. ඒවා නුවණින් දැනගන්න නම් ආස්වාස ප්‍රාස්වාස ආරමුණේ ටික වෙලාවක් අපි සිහිය පිහිටුවාගෙන ඉන්න ඕනේ. ඉන්නකොට අර උෂ්ම රැල්ල දික් වේ හැටි, කෙටි වෙන හැටි, සිවුම් වෙන හැටි, ඕලානික වෙන හැටි, නොදණී යන හැටි Tamanට දැනෙන්න පටන් ගන්නවා. අන්නේ දැනෙන්න පටන් ගන්නකොට අපි අර හුස්ම රැල්ල තුලින් සිහිය වැඩෙනවා. නුවණ වැඩෙනවා මේ දෙක තේරුම් ගන්න පුළුවන්. එතකොට හුස්ම රැල්ලෙන් පිට යන්නේ නැහැ. පිට යන්නේ නැති නිසා සිහිය තියෙනවා. හුස්ම රැල්ලේ ස්වභාවික ශක්තිය නුවණට දැනෙනකොට නුවණ පහළ වෙනවා. ඒ නුවණ පහළ වෙනා ඒ අරමුණේම සිහි නුවණින් ආස්වාස ප්‍රාස්වාස අරමුණේ සිහිය පිහිටවාගෙන මනසිකාර කරනවා. ඒ ක්‍රමයට කියනවා යෝනිසෝ මනසිකාරයෙන් ආස්වාස ප්‍රාස්වාස අරමුණේ සිහිය පිහිටවාගෙන මනසිකාර කළා කියලා තමන්ගේ සිතට ලකෝ සහනයක් සතුටක් ලැබෙනවා. එහෙම සිදෙනකොට හොඳට සිත සංසිඳීගෙන යනවා. මේ සංසිඳීගෙන යනකොට සමත ක්‍රමයේ සමාධි නිමිති පහළ වෙන්න පටන් ගන්නවා. මේ ආනාපාන සති භාවනාවෙන් සමාධි තුනක් ලබන්න පුළුවන්. පරිකරම සමාධිය, උපචාර සමාධිය, අර්පණා සමාධිය කියලා සමාධි තුනක් තියෙනවා. ඒ වගේම සමාධි නිමිති තුනක් තියෙනවා. හරි කර්ම නිමිත්ත, උග්ඝා නිමිත්ත, පටිභාග නිමිත්ත කියන නිමිති තුනකුත් තියෙනවා. මේවා හොඳට දැනෙන්න පටන් ගන්නෙ ආස්වාස ප්‍රාස්වාස අරමුණ හොඳට සිහිය පිහිටවාගෙන යෝනිසෝ මනසිකාරයෙන් කරන අයටයි මේක දැනෙන්නේ. ඒක දැනෙන්නේ කොහොමද? අපි මුලින් කියවනේ භාවිතෝ බහුලීකතෝ. භාවිතා කරන්න ඕනේ, බහුලීකృత කරන්න ඕනේ. එහෙම බහුලීකృత කරනකොට භාවිතා කරනකොට ඒ අරමුණේම තමන්ගේ සිත සංසිඳෙන. සංසිඳනකොට සන්තෝතේව පනීතෝච ඒ හුස්ම දැල්ල තමන්ට බොහෝම සාන්තයි. ඒ හුස්ම දැල්ල තමන්ට බොහෝම ප්‍රණීතයි. තමන්ගේම ස්වකීය సంతානයේ කය අරමුණු කරගෙන කානුබද්ධ වශයෙන් පවතින මේ හුස්ම දැල්ල පුදුමාකාර ශාන්ත භාවයක් ප්‍රනීත භාවයක් අපට ඇති කරලා දෙනවා ස්වභාවික වශයෙන් එහෙම ස්වභාවික වශයෙන් අපි හුරු කරනකොට පුරුදු කරනකොට හුස්ම දැල්ල සාන්ත වෙනවා වගේම අපෙන් කෙරෙන ක්‍රියාවක් සාන්ත බවට පත් වෙනවා අපි එහෙම දිනුන දිනුනට දිනුනට පත් කරගෙන කුසල අරමුණු මුදුන්පත් කරනකොට අර හුස්ම දැල්ලේ සාන්ත ප්‍රනීත භාවයේම අරමුණු කරගෙන වාසය කරනකොට පුදුම ශක්තියක් හිතට එනවා. මගේ සිතත් ශාන්ත වෙනවා නම් හොඳයි නේද? මගේ වචනයත් ශාන්ත වෙනවා නම් හොඳයි නේද? මගේ ක්‍රියාවත් ශාන්ත වෙනවා නම් හොඳයි නේද? කියන තමන්ටම තමන්ගේ අර ක්‍රියාකලාපය අනුව තමන්ගේ සිත සංසිඳෙන්න පටන් ගන්නවා. සංසිඳනවා කියලා කියන්නේ අකුසල් අරමුණෙන් වික්ෂේප වෙන්නේ නැහැ. අකුසල් වචන වලට හිත ගිහින් පීඩා විඳින්නේ නැහැ. අකුසල ක්‍රියාවලට සිත යොදාගෙන ක්‍රියා කරන අපි පීඩා විඳින්නේ නැහැ. මේ පීඩා විඳින ස්වභාවයෙන් සම්පූර්ණයෙන්ම අපේ හිත සංසිඳවනවා. සංසිඳවනකොට පුදුම සහනයක් පුදුම සතුටක් අපේ හිතට එතකොට ලෝභයක් එන්නේ නැහැ, දේශයක් එන්නේ නැහැ, මෝහයක් එන්නේ නැහැ, මාන්නයක් එන්නේ නැහැ, වැරදි අදහසක් එන්නේ නැහැ. ඒ අරමුණේම සිහිය පිහිටුවාගෙන මනසිකාරය හොඳට කරන්න පුළුවන් වාසනා ගුණයක් ලැබෙනවා. එහෙම එනකොට අර පංච නීවරණ කියන ස්වභාවයෙන් පවතින නිවන ආවරණය කරන සිහිය ආවරණය කරන නුවණ ආවරණය කරන ධර්මතා පහක් තියෙනවනේ. මෙන්න මේ ධර්මතා පහ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් යටපත් බවට පත් වෙනවා. කාමච්ඡන්ද අරමුණක් ආවනම් අපේ සිහිනුවන දුර්වල කරනවා. ව්‍යාපාදයක් ආවනම්, වෛරයක්, ක්‍රෝධයක්, ඊර්ෂ්‍යාවක් හිතට ආවනම් ඒ එනකොට අපේ සිහිය නුවණ දුර්වල බවට පත් කරනවා. ඊන මිද්‍යාවක් ඇවිල්ලා තමන්ගේ සිත පසුබහිනවනම්, සිතවිලි පසුබහිනවනම්, ඒ පසුබහින වාරයක් පාසාම අපට සිහිය නුවණ යටපත් බවට පත් වෙනවා. ඒ වගේම අතීතයේ කරපු අකුසල චේතනා පන් සිහියට නැගිලා ඒවෙන් දුක් පීඩා විඳිනවා නම් මට කුසලයක් කරගන්න බැරි වුණා කියලා හිතේ දුක් පීඩා විඳිනවා නම් මානසික වේදනා විඳිනවා නම් ඒ මානසික වේදනා අතීත අනාගතව අතීතය ගැන අනාගතය ගැන සිහි කරනකොට සිතේ බයක් උපදිනවා නම් කුකුසක් ඇති වෙනවා නම් අන්නේ කුකුසක් ඇති වෙන වාරයක් පාසාම සිතේ අර හොඳ පිරිසුදු සිහිය නුවණ යටපත් බවට පත් වෙනවා ඒ වගේ බුද්ධ ආදී අටතෙන් මේ සැකේ පහළ වෙනවා නම් ඒ පහළ වෙන වාරයක් පාසාම අපේ සිහිය නුවණ යටපත් බවට පත් වෙනවා. මෙන්න මේ පංච නීවරණයන්ගෙන් තමන්ගේ අර හොඳ පිරිසිදු සිහිය පිරිසිදු නුවණ යටපත් බවට පත් වෙනවා. අන්නේ යටපත් බවට පත් වෙනා කියන කියනකොට බලවත් වෙන්නේ නිවන ආවරණය කරන පංච නීවරණ ධර්ම. ඒවෙන් අපිට පීඩා සහගත දේවල් තමයි එන්නේ. නමුත් අපි අර ආස්වාස ප්‍රාස්වාස අරමුණේ සිහිය පිහිටවාගෙන දඩ මනසිකාරය කරනකොට අර නීවරණ ධර්ම පහ හිතට එන්නේ නැහැ. අපේ ගෙවල් දොරවල්, දූ දරුවන්, නෑදෑයන්, හිතවන්තයින්, විල මුදල් ආදී මගේ මගේ කියලා කියන යම් කිසි වස්තුවක් තියෙනවනම් ඒ කිසියම් දෙයකට Tamange හිතෙමු වෙන්නේ නැහැ. හොඳට හිත සංසිඳනවා. උස්ම රැල්ලම Tamanට සිහියට නැගෙනවා. මේ සියලු දේ යටපත් බවට පත් වෙලා යනවා. ඒ වගේම සසරෙන් නම් ගෙනාපු වෛරයක්, ක්‍රෝධයක්, ඊර්ෂ්‍යාවක් වැනි අරමුණක් තියෙනවා නම් ඒවා යටපත් වෙනා හොඳට සිත සාහනියට ආකාරයෙන් Tamange සිතේ අර විස්මරැල්ලේම සිත පිහිටවාගෙන මානසිකාරයේ බලවත් කරගන්න ලැබෙනවා. ඉතින් මේ වාගේ කුසල අරමුණු මුදුන්පත් කරගන්නකොට අපිට සහනයක් සතුටක් ඇති වෙලා අපේ සිතේ ශ්‍රද්ධාව පහළ වෙනවා. ඒ ශ්‍රද්ධාව පහළ වෙන්නේ ආස්වාස ප්‍රාස්වාස අරමුණේම සිහිය පිහිටවාගෙන ඉන්නකොට තමන්ටම දැනෙනවා දැන් මෙන්න මේ අරමුණෙන් පුදුම සහනයක් මට තියෙනවනේ. මගේ සිත සාන්ත බවට ප්‍රණීත බවට පත් වෙනවනේ. මගේ සිතට දැන් පුදුමාකාර ප්‍රණීත අදහස් පහළ වෙනවනේ. මේ අදහස් පහළ වෙවි තමන්ගේ අනාගත උතුම් පැතුම් මුදුන්පත් කරගන්න වඩා සැප විහරණයෙන් වාසනයේ වාසය කරන්න අකුසල චේතනා හිත දෙනකොට මේවා දැනිලා ඒවා යටපත් කරගන්න මට පුදුම ශක්තියක් තියෙනවනේ. මේ පුදුම ශක්තිය කොහෙන්ද ආවේ? මම මේ ආස්වාස ප්‍රාස්වාස අරමුණේ සිහිය පිහිටවාගෙන ටික වෙලාවක් භාවනා මනසිකාරයක සිට යොදවපු නිසා නේද මට මේ ශක්තිය උපදවා ගන්න ලැබුණේ කියලා අර අරමුණ කෙරෙහි පුදුමාකාර විශ්වාසයක් ඇති වෙනවා. භාවනා අරමුණ කෙරෙහි පුදුම ශක්තියක්, පුදුම බලයක් ඇති වෙනවා. පුදුම විශ්වාසයක් ඇති වෙනවා. අන්නේ විශ්වාසය තමයි ශ්‍රද්ධාව. මේ ශ්‍රද්ධාවෙන් අපි මේ සිහි කරන භාවනාමය අරමුණ තමයි ආස්වාස ප්‍රාස්වාස අරමුණ තමයි අපට කවදා හරි මෙලව පරලොව දෙකේ සනසිල්ල ලබාගෙන ලෝකෝත්තර සනසිල්ලෙන් නිවන් අවබෝධ කරගන්න තියෙන එකම මාර්ගයේ එකම පිහිට මේ ආස්වාස ප්‍රාස්වාස අරමුණ නේද කියලා Tamange සිතේ ශ්‍රද්ධාව පහළ වෙනවා. ඒ ශ්‍රද්ධාව බලවත් වෙනකොට ශ්‍රද්ධාව ඉන්දිය ධර්මයක් හැටියට බලවත් වෙනවා. සද්ධා, විදිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම පහ බලවත් වෙන්න පටන් ගන්නවා අර ආස්වාස ප්‍රාස්වාස අරමුණු තුලින්. ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ සිතේ බලවත්ව පවතින ධර්මතාවයක්. අන්නේ ධර්මතාවය අපට විශ්වාසයෙන් ආස්වාස ප්‍රාස්වාස අරමුණේ හිත පිහිටවාගෙන යනකොට ඒ ශ්‍රද්ධාව පහළ වෙනවා. ඒ ශ්‍රද්ධාව පහළ වෙනකොට ඒත් එක්කම විරියත් හට ගන්නවා. විරිය හටගන්නේ වීර්යයෙන් යුක්තව අර බාහිර අරමුණ වලින් සිත වෙන් කරගෙන ආස්වාස ප්‍රාස්වාස අරමුණේම සිය පිහිටුවාගෙන මානසිකාර්යය කරනකොට මුදුම වීර්යයක් ඇති වෙනවා ඒ බාහිර අරමුණෙන් සිත වෙන් කරගෙන කුසල් අරමුණට හිත යොමු කරගෙන ආස්වාස ප්‍රාස්වාස අරමුණේ සිය පිහිටුවා ගන්න මානසික වීර්යයක් කායික වීර්යයක් Tamanda ස්වභාවික වශයෙන් ලැබෙනවා ඒක දිගට කරගෙන යනවා කිසියම් අපහසුතාවයකට පත් වෙන්නේ නැතුව එතකොට එතන වීර්ය උපදිනවා. එතකොට සද්ධා විරිය. ඊළඟට සතිය උපදිනවා. සතිය කියලා කියන්නේ කුසල් අරමුණක පවතින ශක්තියක් තමයි සතිය. හැම වෙලෙම සිහිය කියලා අපි කතා කරනවා. ඒ වගේම සති চৈতසිකය කියලා කතා කරනවා පරමාර්ථ වශයෙන්. මේ සිහිය තියෙනවා නම් අපිට අකුසල් අරමුණකට සිත යන්නේ නැහැ. පීඩා සහගත අරමුණකට හිත යන්නේ නැහැ. දැන් මේ සිහිය තියෙන නිසා මගේ අරමුණ පවතින්නේ මේ ආස්වාස ප්‍රාස්වාස හුස්ම රැල්ලේ. ඒ හුස්ම රැල්ලේ හොඳට මගේ සිත පහ පවතිනකොට ලෝකයේ කිසියම් කරදර පීඩාවකින් තොරව ඒ අරමුණෙන් කාලයගත කරන්න පුළුවන්. මගේ කායික වේදනත් ඔක්කොම සංසිඳිලා. ලෝකයේ කිසිම දෙයක් මගේ හිතට එන්නේ නැහැ. දැන් මගේ හිතට එන්නේ මේ ආස්වාස ප්‍රාස්වාස අරමුණේ ක්‍රියාකාරීත්වය නේද කියලා ඒ අරමුණේම හොඳ සිහිය පවතිනවා. ඒක නැවත නැවත අපි සිහි කරනවා. සිහි කරන්න සිහි කරන්න උස්ම රැල්ල අමතක නොවි තමන්ගේ කුසල් අරමුණක් හැටියට දිගට පවත්වාගෙන යන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. එහෙම ලැබෙනකොට සිහිය වැඩෙනවා. සිහිය වැඩි සිහිය නුවණ හොඳට වැඩෙනවා. ඊළඟට ඒ අරමුණේ හොඳට නැවත නැවත භාවිතා කරනකොට සිත සමාධිගත වෙනවා. සමාධිගත වෙනවා කියලා කියන්නේ ඒ ආස්වාද ප්‍රාස්වාස අරමුණටම තමන්ගේ සිත යොමු වෙන. ඒත් එකම සිහියත් දෙතෙන්ද එකතු වෙනවා. එකතු වෙලා හොඳට සංසිඳීමක් ඇති වෙනවා. ඒ සංසිඳීම තුළින් තමන්ට පුදුම සහනයක් ඇති වෙනවා. ඒ සංසිඳීම තුළින් ශක්තියක් උපදිනවා. සෑම මොහොතකම ඒ අරමුණ හිතට පුරු වුණාම එක අරමුණකින් අපට වැඩ කරන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. දැන් අපි මොනවා හරි ලෞකික ජීවිතේ මොනවාට කරන්න ගියත් සාසනික වශයෙන් පින්කමක් කරන්න ගියත් අපිට අරමුණු බොහෝම එනවනේ. දැන් මේ බණ කියන වෙලාවේ වුණත් මේ බණ පිළිබඳව වුණත් බොහෝම එක එක අදහස් එන්න පුළුවන්. මේ අදහස් ආපුවම ස්ථාපී කුසල් අරමුණේ විසිරෙනවා. අකුසල් අරමුණු සමහර වෙලාවට සමහර අයට එන්නත් පුළුවන්. නමුත් සමහර අයගේ අර කුසල් අරමුණු වලත් හිත විසිරියනවා. අන්නේ විසිරෙන්නේ නැතුව අර කුසල් අරමුණේ බොහොම හොඳට හිත තියාගෙන tempat මනසකින් ලෞකික ජීවිතයේ කටයුතු සියල්ල සම්පූර්ණ කරගන්න ආත්ම ශක්තියක් ගොඩනගෙන. පින්දහම් කරන වෙලාවක වුණත් ඒක අරමුණකින් පින්කම කරන්න වාසනා ශක්තිය ලැබෙනවා. ඒක ලැබෙන්නේ අපි අර ආස්වාස ප්‍රාස්වාස අරමුණේම සිහිය පිහිටවා ගන්න උත්සාහ ධර්මී සිදු කරපු නිසා. ඉතින් මේ වාගේ ශක්තියක් අපේ ජීවිතයට එකතු කරන්න ඕන. ඊළඟට මේ ආස්වාස ප්‍රාස්වාස අරමුණ පිළිබඳව අපි කියවා අර මුලින් දැනෙන ස්වභාවික ශක්තිය දැනීමේ ස්වභාවයක් තියෙනවා. එතකොට නුවණ වැඩෙනවා. ඒ උස්ම රැල්ලේ හිත පවතිනවා කියලා දැනගත්තාම හොඳට මෙනෙහි කරගෙන යනකොට ඒ උස්ම රැල්ලේ ස්වභාවික සත්‍යයත් මේ සද්දා විදිය සති සමාධි ප්‍රඥා කියන මෙන්න මේ ඉන්දිය ධර්ම පහේ බලවත් වීම තමන්ගේ මනසට දැනෙන්න පටන් ගන්නවා. එහෙම දැනෙන්න පටන් ගත්තේ අර නුවණ වර්ධනය වෙන නිසායි. ඒ නුවණ වර්ධනය වෙවි තමන්ගේ සිතෙහි සෑම කුසල් අරමුණක් කෙරෙහිම අර සද්ධා විදියේ සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්දිය ධර්මයන්ගේ බලවත් වීම මේ ආස්වාස ප්‍රාස්වාස අරමුණ තුළින් තමන්ට වටහා ගන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. ඉතින් මෙන්න මේ වාගේ අරමුණු අපේ ජීවිතයට එක්කාසු කරගන්න ඕන. ඒ එක්කාසු කර ගැනීමේදී පුදුම සහනයක් සතුටක් සැනසෙල්ලක් ඇතුව අපට ඒ අරමුණු ඉදිරියට ගෙන යන්න පුළුවන් වාසනා ගුණයක් තියෙනවා. මේ වාසනා ගුණය ඉස්මතු වෙනකොට අපි මුලින් සඳහන් කළා මේ ආනාපාන සතියේදී සමාධි තුනක් ලැබෙනවා කියලා. බාහිර ලෝකයේ අරමුණු වලින් සිත වෙන් කරගෙන තමන්ගේ කයනොත් හිත වෙන් කරගෙන ආස්වාස ප්‍රාස්වාස අරමුණෙහි සිහිය පිහිටුවා ගන්න උස්සා ධර්මින් මානසිකාරයේ නිසි හැටියට කරනවන ඒ කරන වාරයක් පාසාම පරිකර්ම සමාධියෙන් චිත්ත සමාධිමත් වුණා වෙනවා. හුස්ම දැල්ලේ සිහිය පිහිටවන වෙලාවක් වෙනවා. එතකොට ඒක හොඳට බලවත් කරගෙන නැවත නැවත භාවිතා කරනකොට ඒ හුස්ම දැල්ලේ වර්ණ රූපයක් තියෙනවා. දැන් හුස්ම දැල්ල අපිට දකින්න බෑ. අපිට තියෙන දැනීම පමණයි. නාසයෙන් ඉහළ පහළ යන ස්වභාවයෙන් හුස්ම රැල්ල දැනෙන එක විතරයි අපි මුලින් ගන්න. නමුත් ඒ හුස්ම රැල්ල අපිට දකින්න පුළුවන්. ඒ හුස්ම රැල්ල දකින්නේ සමාධි නිමිත්තක් පහළ වුණාම. ඒ කියන්නේ හුස්ම රැල්ලේ වායෝ නාට්‍යයේ වර්ණ රූපය අපට දකින්න ලැබෙනවා. එතකොට සිතේ ප්‍රසාදයක් ඇති වෙනවා, අඳුරු ගතියක් නැති වෙනවා. අර පරිකර්ම නිමිත්ත කියන හොඳ පාන වගේ ඒ වගේම ලාපහයෙන්, නිල්වන් පහයෙන් පහවෙන් පහයෙන් සුදු වර්ණයක් තමන්ගේ මනසට එනවා. හිත පැහැදෙනවා. ඒ පැහැදෙන ආකාරයෙන් කුසල අරමුණේ සිහිය පිහිටවාගෙන යනවා. එතකොට අඳුරක් නැහැ. හොඳට සිතේ ප්‍රභාස්වර ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවතර ස්වභාවය දියාගෙන මනසිකාරය කරනකොට ඒ පරිකරම නිමිත්තෙන් උග්ඝහ නිමිත්ත පහළ වෙනවා. උග්ඝහ නිමිත්ත කියන්නේ මණික්කට මුතුකට දියමන්ති වගේ දර ලස්සන දර්ශන තමන්ගේ මනසට එනවා. ඒ කිසිම දෙයකට අපේ සිත යොමු කරන්නේ නැහැ. යොමු කරන්නේ නැතුව කුසල් අරමුණේම සිහිය පිහිටුවාගෙන මානසිකාරාත්මකව සිදු කරනවා. එහෙම සිදු කරගෙන යනකොට සූර්ය මණ්ඩලය, චන්ද්‍ර මණ්ඩලය වගේ ඊ타ත්ම ප්‍රභාස්වර ආලෝකයක් තමන්ගේ මනසට පැමිණිලා ඒ අරමුණේ තමන්ගේ සිත එම්පත් වෙලා ආස්වාස ප්‍රාස්වාස අරමුණත් එක්ක එක්කාසු වෙලා මානසිකා දෘඩ වේ දඩ සිත තැම්පත් වෙලා මානසිකාරාත්මකව හුස්ම රැල්ල සිහි කරන්න පුළුවන් වාසනා ගුණයක් තියෙනවා. එතකොට හුස්ම රැල්ල Tamanට මනසට පේනවා. මනසට පෙනෙපෙනි හොඳට හුස්ම රැල්ල දිගට ගෙන යනකොට එතන ප්‍රබාස්වර භාවයෙන් පවතිනවා නම් එතන උපචාර සමාධිය කියලා කියනවා. ඒ උපචාර සමාධියෙන් එහාට යන්නේ අර්පණා සමාධියට ධ්‍යාන මට්ටමට ඉදිරියට යන්න පුළුවන්. ඉතින් මේ වාගේ කුසල් අරමුණක් අපේ සිතට පුරු කරනවා නම් පුරුදු කරනවා නම් පුදුම සහනයක් සතුටක් සැනසෙල්ලක් පුළුවන් සැනසෙල්ලක් ඇති කරගන්න හේතු වෙනවා අර පංච නීවරණයන්ගෙන් ඇතිවෙන සියලුම පීඩාවලින් සිත මුදවාගෙන සද්ධා විදිය සති සමාධි ප්‍රඥා කියන මේ උතුම් ගුණ ධර්මයන් මනමින් ආරක්ෂා කරගෙන ජීවිතයේ සහනයක් සතුටක් සැනසෙල්ලක් ලබන්න පුළුවන් වටිනා වාසනාවන්ත අරමුණක් බවට පත් කරගන්න ලැබෙනවා කියන එක සරුවත් යන වහන්සේ පහදලා දුන්නා. ඉතින් අපි මේක හුරු කරන්න ඕනේ. ඒක හුරු කරන්න අපිට තමන්ට කැමති තැනකදී කැමති වෙලාවකදී ඒක සිදු කරන්න පුළුවන් වෙන හැටියට ඒ කුසල් අරමුණු පුරු කරන්න ඕන. ඊට ඉස්සෙල්ලා අපි බුදු ගුණ සිහි කරලා ශ්‍රද්ධාව උපදවන්න ඕනේ. මෛත්‍රිය කරලා ඉවසීම ඇති කරගන්න ඕනේ. කායගත සතිය වඩලා ආසාව දුරු කරගන්නට ඕනේ. මරණ සතිය වඩලා මරණයට පෙර මේ සියලු දේ කරන්න ඕනේ කියන නිර්භය ස්වභාවයක් ඇති කරගන්න ඕනේ. එහෙම ඇති කරගෙන මේ ආස්වාස ප්‍රාස්වාස අරමුණේ සිහිය පිටවාගෙන ස්වල්ප වේලාවක් හරි Taman කාණේ ගත කරනවා නම් පුදුම සහනයක් පුදුම සතුටක් ඇති වෙනවා. ඉතින් මේක සිළු සාරවත් සිළු බුදුරජාන් වහන්සේලා අත්මොහරින මනසිකාරයක් හැටියට ධර්මයේ සඳහන් කරන්නේ සියලුම බෝසතාණන් වහන්සේලා සසර පාරමී ශක්තිය මුදුන්පත් කරගෙන ඇවිල්ලා ලෞතුරා බුද්ධත්වයේ ලබන්නේ මේ ආනාපාන සති භාවනා පාදක කරගෙන. ඉතින් ඒ වාගේ අරමුණක් අපිට සිහියට නගාගෙන කුසල් අරමුණේ සිහිය පිහිටවා ගන්න අපිට ශක්තිය බලය ධෛර්යය වීර්යය ආශිර්වාදය ලැබේවා කියන පුණ්‍ය ප්‍රාර්ථනාව අපේ සිතේ දරාගෙන කුසල් අරමුණු මුදුන්පත් කරගන්නට ඕනේ ඒ නිසා මේ වාගේ අරමුණු අපිට එකපාර කරන්න බෑ ටිකෙන් ටික ටිකෙන් ටික අපි කරන්න ඕනේ හන්දෑවට බුදුන් වදින වෙලාවට උදේ පහන්දර බුදුන් වදින වෙලාවට ඒ බුදුන් වැඳලා ඉදි දේශනා පවත්වලා සිතේ සහනයක් සතුටක් අරගෙන ඉන්න වේලාවකට ස්වල්ප වේලාවක් හරි විනාඩි 5ක් හරි අපි ඒ ආනාපාන සති භාවනා අරමුණට දඩ සිහිය යොදාගෙන කාලය ගත කරනවා නම් පුදුම සහනයක් පුදුම සතුටක් ඇති වෙනවනේ ඒක අපිට වාඩි වෙලා කරන්න පුළුවන් හිතගෙනත් කරන්න පුළුවන් දිනාගෙනත් ඒ අරමුණ සිහි කරගෙන ඉන්න පුළුවන් ඒ තුන් ඉරියව්වටම හොඳට ඒ අරමුණේ සිහිය පිහිටවන්න හුරු හුරු වෙනවා නම් පුදුම ශක්තියකින් අර මානසික සහනයක් සතුටක් ලැබෙනවා. අන්නේ මානසික සහනයේ සතුට සැනසෙල්ල උදාකර ගන්න අපිට මේ අරමුණ පිහිට වෙනවා, උපකාර වෙනවා කියලා මේ ලෞකික ජීවිතයේත් අපි මේ ක්‍රමයට අඩගස්වා ගන්නට ඕන. ඒ වගේම ලෝකෝත්තර පැත්තට හැරෙනකොට සීල සමාධි ප්‍රඥා කියන උතුම් ගුණ ධර්මයන් ඒවා සමාදන් වෙලා ආරක්ෂා කරන වෙලාවට ඒ ගුණ ඒ අරමුණෙන් අපි කාලය ගත කරන්න හුරු වෙන්න ඕනේ. මේ වාගේ හුරු වෙන මානසිකාරයන් තුළින් අධ්‍යාත්මික පැත්ත දියුණු කරගෙන ලෞකික ජීවිතයක් සාර්ථක බවට පත් කරගන්න පුළුවන් වාසනා ගුණයක් උදා වෙනවා. ඒ වගේම ලෝකෝත්තර පැත්තට සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිශික්ෂාව තුළින් බලාපොරොත්තු වෙන ආර්ය ශ්‍රාංගික මාර්ගය නිසි ආකාරවම සම්පූර්ණ කරන්න පුළුවන් වාසනා ගුණයක් උදා වෙනවා. ඉතින් මෙවැනි උදා වීමේ චේතනාව සම්පන්න චේතනා සම්පත්තිය මුදුන්පත් කරගෙන සරුවත්යන් වහන්සේගේ උතුම් ධර්මය යම් අවස්ථාවකදී පිළිපැදලා අපට මානසික සහනයක් සතුටක් ලබා ගන්න පුළුවන් නම් ඒක තමයි ජීවිතයේ දෙන වටිනාම අර්ථය හැටියට භාග්‍යවතුන් වහන්සේ පෙන්눔 කළේ. ඒ නිසා මේ සෑම දිනාටම මේ අර්ථවත් උතුම් කුසල් අරමුණ මෙලව ජීවිතයේ සපවත් කර ගැනීමට හේතු වන කුසල් අරමුණක් බවට පත් වේවා. පරලොව ජීවිතයේ සපවත් කරන උතුම් කුසල් අරමුණක් බවට පත් වේවා. බලාපොරොත්තු වන සියලුම සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් කරගෙන ලෝකෝත්තර සනසිල්ලෙන් නිවන් අවබෝධ කරගන්න මේ උතුම් කුසල් අරමුණ අපට පිට වෙනවා උපකාර වෙනවා කියන චේතනා සම්පත්තිය ඇති කරගෙන දෙව් මිනිස් කෙලවර ලෝකෝත්තර සනසිල්ලෙන් නිවන් අවබෝධ කරගන්න මේ භාවනාමය අරමුණ අපට එකසේම උපකාර වෙනවා පිහිට වෙනවා කියන චේතනා මුදුන්පත් කරගෙන සසර සුවසේ පාරමී ගුණ දියුණු කරගන්න සියලු බෝසතාණන් වහන්සේලා අත්නොහරින මේ උතුම් කුසල් අරමුණ මුදුන්පත් කර ගැනීමෙන් සසර සුවසේ ගුණ ධර්ම සම්පූර්ණ කරගෙන බලාපොරොත්තු වෙන සියලුම සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් කරගන්න සෑම දිනාටම වාසනා ශක්තිය දීර්ඝායුෂ නිරෝගී සම්පන්නිය ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා තබා ගනිමු එනිසා මේ වාගේ උතුම් කුසල් අරමුණක් මුදුන්පත් කරගෙන සාසනික වශයෙන් අද මේ ධර්ම ශ්‍රවණය කිරීමේ උතුම් අවස්ථාවට මේ සෑම කෙනෙක්ම සහභාගී වෙලා බලාපොරොත්තු වෙන්නේ මේ දායකත්වයේ දරාගෙන තමන්ගේ උතුම් කුසල් අරමුණු මුදුන්පත් කරගෙන ධර්ම ශ්‍රවණය කරපු උතුම් කුසල සාංශංශ ධර්මය පින් අනුමෝදන් කිරීම වශයෙන් දායකත්වයේ දරනවා බණ්ඩාර වෙන එළහල්පේ සම්සුන් නිවසේ පදිංචි කුසලාවතී ජයසූරිය මහත්මිය අරමුණක් වශයෙන් මීට වර්ෂ 18කට පෙර නැසී ගිය ස්වාම පුරුෂයා වන විශ්‍රාමික විදුහල්පති වන ඒ ජයසූරිය මහත්මයාණන්ට පින් අනුමෝදන් කිරීමේ චේතනාවෙන් ඒ වගේම දැනට ජීවත්ව සිටින 74 වෙනි වියේහි සිටින ස්වාමි දියණිය වශයෙන් සලාවතී ජයසූරිය මහත්මයට දීර්ඝාස නිරෝග සම්පත් ප්‍රාර්ථනා කිරීම ඒ වගේම ඒ දෙපළගේම දෙපාර්ශ්වයේම මිය පරලොවගේ මව්පිය ආදී ඥාති පිරිසක් වෙතොත් පින් බලාපොරොත්තු ඒ සම්දනාටම පින් අනුමෝදන් කිරීම ඒ වගේම සුණාවතී ජයසූරිය මහත්මිය ඇතුළු දූදරු පිරිසට බෑනාවුරු පිරිසට ලේලි පිරිසට මුණුපුරු මේ පිටි පිරිසට දීර්ඝාස නිරෝග සම්පත් ප්‍රාර්ථනා කිරීම මේ උදාාරතර පුණ්‍ය ශක්තියෙන් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ සමදනාගේම යහපත් සංකල්පනා සියල්ලක් මුදුන් පමුණවාගෙන පාරමී ශක්තිය මුදුන්පත් කරගන්න මේ ධර්ම ශ්‍රවණය මේ උතුම් කුසල් අරමුණ එකසේම හේතු වේවා වාසනාව වේවා කියලා අපි නිවන් සුව ප්‍රාර්ථනා කරගනිමු. දීර්ඝාස නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කරගනිමු. ඒ වගේම මේ වාගේ උතුම් කුසල් අනුමුණකින් බලාපොරොත්තු වෙනවා මේ අංගොඩ අධිකාරේ පළවුවත්තේ පදිංචිව සිටි වයිලට් ගුණවර්ධන මැතිණිය අභාව ප්‍රාප්ත භාවයට පත් වී වසර 3ක් පිරීම නිමිත්තෙන් ඒ මහත්මියට පින් අනුමෝදන් කිරීමත් දෙපාර්ශවයේම මව්පියන්ට පින් අනුමෝදන් කිරීමත් මේ පින්කමේ පරමාර්ථයක් වෙනවා. එනිසා ඒ සෑම දිනාට මේ පින අනුමෝදන් වී සුගති සංඛ්‍යාල සබ ලබා පාරමී පුරා නිවන් අවබෝධ කරගනිත්වා ස්වාමිපුරුෂයා වන දූ දරුවන් ඇතුළු සහෝදර සහෝදරී පිරිස ඇතුළු සහභාගී වෙන සියලු දෙනාටම නිරුක් නිරෝගී භාවය දීර්ඝාස නිරෝගී සම්පත්‍යත්ව තව තවත් උතුම් කුසල අනුමුණු මුදුන්පත් කරගන්න වාසනා ශක්තිය උදා වේවා කියන අපි මෛත්‍රියෙන් ආශිර්වාදනය කරනවා ඒ වගේම වැබඩ බටහිර කලින්ති මීට 6 මාසයකට පෙර මිය ගිය ලලිත් විජේරත්න පුතණුවන්ටගේ උපන් දිනය සිහිපත් කරමින් එම පුතණුවන්ට පින් අනුමෝදන් කිරීමේ චේතනාවෙන් අද මේ ධර්ම ශ්‍රවණය කිරීමේ උතුම් කුසල් අනුමෝදන් පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. එම පුතණුවන්ටත් මේ උදාාරතර පුණ්‍ය ශක්තිය පෙනී අනුමෝදන් වී සුගති සංඛ්‍යාට සබලබා පාරමී පුරාගෙන සාන්ත නිවනින් සැනසෙත්වා කියලා අපි මෛත්‍රියෙන් පින් අනුමෝදන් කරනවා. මන්දාවිජේරත්න මහත්මයා ඇතුළු සමදිනාට නිදුක් නිරෝගී භාවයේ චිරදීවනයේ දීර්ඝායුෂ නිරෝගී සම්පත් ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බර්නට් සම්රසේකර කරුණාරත්න ස්වාමියාට පින් අනුමෝදන් කිරීමේ චේතනාවෙන් ඔහුගේ දෙමාපියන්ටත් පරලෝසගත පවුලේ සහෝදරයන් ඇතුළු ඇඩ්මින් මුණසිංහ සීලියා විලියට් මුණසිංහටත් ලේයිට් හාටිගල යන අයටත් පින් අනුමෝදන් කිරීමේ චේතනාවෙන් ලැබෙන් එමේසියා ආටිගල සහෝදරි සහෝදරි සහෝදරියටත් නිදුක් නිරෝගී භාවයේ චිරදීවණයක් නාලනී කරුණාරත්න මටත් සෞම්‍යා අයන්ති දියණියටත් විජී සහ මෙතිනදා විජයගුණවර්ධන දෙමාපියන්ටත් පවුලේ සහෝදර සහෝදරියන් ඇතුළු දෙපාර්ශ්වයේම සියලුම ඥාතීන්ද පරිලෝකීය අයට පින් අනුමෝදන් කිරීමේ චේතනාවෙන් පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා ඒ සම්දනාටත් මේ උතුම් කුසල ශක්තිය නිවන් පිණසම උපනිෂ්ඨේ වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන අතර ලක්ෂ්මන්ටත් කාණී නැගණියටත් යසේ ලීලා යන අයටත් මේ උතුම් කුසල ශක්තිය නිවන් පිණසම උපනිෂ්ඨේ වේවා මහා කලන්දිනියේ පඤ්ඤාශීලී සිල් මාතාවටත් සම්පිටියේ ධම්මදිනා සිල් මාතාවටත් ප්‍රජාපති භාවනා මධ්‍යස්ථානයේ ගෝතමී තෙරෙන් වහන්සේටත් සියලුම ත්‍රිවිධ රත්නයේ පොලිස් හා ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ සිටින සියලුම දෙනාට පින් පිණිස මේ උතුම් කුසල ශක්තිය එකසේම උපනිෂ්ඨේ වේවා කියන ප්‍රාර්ථනාව සිටේ දරාගෙන මේ ධර්ම ශ්‍රවණය මේ උතුම් කුසල අරමුණෙන් බලාපොරොත්තු වෙනවා. ඒ සියලු දෙනාගේ මහපත් ප්‍රාර්ථනා සියල්ලක් මුදුන් පමුණවා ගන්න වාසනා ශක්තිය උදා වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන අතර සමදනාට මේ ධර්ම ශ්‍රවණය කිරීමේ උතුම් කුසල අරමුණෙන් ජනිත කරගත් උදාාරතර පුණ්‍ය ශක්තියේ පුණ්‍යානුභාවණයෙන් රත්නත්‍රේ ආනුභාවණයෙන් දෙවියන්ගේ රැකවරණයෙන් කල්යාණ මිත්‍රතුමන් වහන්සේලාගේද මෛත්‍රී පූර්වාංග ආශිර්වාද වලින් සිතක් ශාන්තියක් සැලසිල්ලක් උදා වේවා සියලු දෙනාගේම යහපත් සංකල්පනා මුදුන්පත් වේවා කරන කියන රැකී ආරක්ෂා වෙළඳ ව්‍යාපාර ගොවිතැන් අධ්‍යාපන කටයුතු ආදී පූර්ණ තන්ත්‍ර මණ්ඩලයේදී පිරී පිරී ශාස්ත්‍රීය බවට පත් වේවා ධන දාන්‍ය අසීති සම්පත් ප්‍රාර්ථනා ලැබමින් සුවසේ පාරමී ශක්තිය මුදුන්පත් කරගෙන බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා විසින් නිවේසනසුන ලෝකෝත්තර සනසිල්ලෙන් නිර්වාණ අවබෝධය සඳහාම සමදිනාට මේ උතුම් කුසල වාසනා ශක්තිය එකසේම හේතු වේවා වාසනා වේවා කියලා නිවන් සුව ප්‍රාර්ථනා කරගනිමු. ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිනං රක්칸තු ශාසනං ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිනං රක්칸තු ආකාශත්තාච පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිනං රක්칸තු තං සදාති ධර්මානුශාසනා පවත්වනු ලැබුවේ පොල්ගස්සෝවිට දිඛේන ආරණ්‍ය සේනාසන වාසී කම්මඨානාචාර්ය පූජ්‍ය දාසවත්තේ සුමන සීල ස්වාමීන් වහන්සේ එම ධර්මානුශාසනාව ඇසුරෙන් ඇතිවන දහම් ගැටළු වලට විසඳුම් ලබා ගැනීමට උන්වහන්සේගේ දුරකථන අංකය ඔබට භාවිත කරන්න හැකි 0718යි 26යි 56යි 46 0718යි 26යි 56යි 46 මෙම ධර්මානුශාසනාවේ කැසට් පටි හා CD ඇටි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ Thank you. රුපියල් 6000ක මුදලක් පමණයි ඒ පිළිබඳව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විමසීම් අංශයෙන් විමසන්න දුරකථන අංකය 2 697 491 රාත්‍රී 8:00 විනාඩි 52යි මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි අපවත් වීම දාල ගාල්ල වැයිහේනේ විද්‍යාශාන්ති පරිවිනාදර්ශක ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී පූජ්‍යපාද උනන්විති